මේ පැයට නියමිත දේශනාව දැන් ආරම්භ වනවා. දේශනාව පැවැත්වීමට ධම්සභා මණ්ඩපයේට වැඩම කොට පදාලේ ගොතටුව චන්දන විහාරයේ විහාරාධිපති මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය ශාස්ත්‍රවේදී පඬිත පූජ්‍යපාද හිඟුරේ පඤ්ඤාසේකර පින්වත් ස්වාමින් වහන්සේ අපි දේශකයන් වහන්සේ নমස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ.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 අද මේ පින්නතුන් දහඩිය මහන්සියෙන් හම්බ කරගත්තු ධනයෙන් කොටසක් මේ ධර්ම දානමේ පින්කම සඳහා වෙන් කළා. ස්තුතියක්වත් මේ පින්කමේදී පින්නතුන් බලාපොරොත්තු වෙන්නේ බලාපොරොත්තු වෙන්නේ හුදෙක් පින විතරයි. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් මේ බණ අහලා අකුසලයෙන් මිදලා කුසලයේ දුනා නම් අපිට ඇති පවෙන් අහක් වෙලා පිනෙහි යෙදුනා නම් අපිට ඇති වෙන මොකුත් ඕනේ ඒ නිසයි පින්නතුනි මතක් කළේ ස්තුතියක්වත් ඔයත් බලාපොරොත්තු වෙන්නේ කියලා. එහෙම තමයි පින්කම් කරන්න ඕනේ නිස්සරණ අධ්‍යාසයෙන් යුක්තවම අතහැරීමේ චේතනාවෙන් යුක්තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. සමේවා මේ තියනවට කරන දේවල් නෙවෙයි බොහොම හොඳ හැටියට බොහොම හොඳ හිතින් යුක්තව ධර්මයේ කෙරෙහි විශ්වාසයෙන් ඒ වගේම ධර්ම ගෞරවයෙන්මයි මේ පින්කම් සිද්ධ කරන්නේ. අද පින්නතුන්ට කියා දීමට බලාපොරොත්තු වෙන්නේ අංගුත්තර නිකායේ තුන්වෙනි කොටසේ පංචක නිපාතේ පංචාංගික වර්ගයේ සඳහන් වන අනුග්‍රහිත කියන සූත්‍ර දේශනාව. අනුග්‍රහිත සූත්‍රය බොහොම ලස්සන සූත්‍ර දේශනාවක්. අනුග්‍රහිත කියලා කියන්නේ අනුග්‍රහ කරනවා. මොකේට දනුග්‍රහ කරන්නේ මේ අනුග්‍රහ දක්වන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨියට. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා පංචහි භික්කවේ අංගේහි අනුග්‍රහිතා සම්මාදිට්ඨිය. මහණෙනි මේ ලෝකේ සම්මාදිට්ඨියට පංචහි කාරණා පහකින් අනුග්‍රහ දක්වන්න ඕනේ. කාරණා පහකින් අනුග්‍රහ ලැබුවොත් තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය පෝෂණය වෙන්නේ. මේ කියන්නේ නිකන් අපි ඉදිරියදා ජීවිතය ගත කරනකොට ඇති කරගත් සම්මාදිට්ඨිය නෙවෙයි. මේ කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨියයි. ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨිය නිකන් පිහිටන්නේ නැහැ. ලෝකෝත්තර සම්මාදිට්ඨිය පිහිටන්න නම් කාරණා පහකින් අනුග්‍රහ දක්වන්න ඕනේ. ඒ කාරණා පහෙන් අනුග්‍රහ ලැබපු ලෝකෝත්තර සම්මාදිට්ඨිය නිසා තවත් කාරණා දෙකක් ලැබෙනවා. එක චේතෝ විමුක්ති පලාච හෝති චේතෝ විමුක්ති පලානිසංසාච චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තිය පස්සේ මේක විස්තර කරලා දෙන්නම් අපි දැන් බලන්න ඕනේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ පින්නතුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව තියෙන අවබෝධය. වෙන මොකක්වත් නෙවෙයි. ඒ කිව්වේ දුක්ඛේ ඥානං දුක පිළිබඳව තියෙන අවබෝධය. දුක්ඛ සමුදය ඥානං දුක හට ගැනීම පිළිබඳව තියෙන අවබෝධය. දුක්ඛ නිරෝධේ ඥානං දුක නැති කිරීම පිළිබඳව තියෙන අවබෝධය. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං දුක නැති කිරීමේ ප්‍රතිපදාව පිළිබඳව තියෙන අවබෝධය. මෙන්න මේකට තමයි කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා. බුදුහාමුදුරු දේශනා කරනවා හැබැයි මහණෙනි මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය නිකන් පිහිටන්නේ නැහැ. මේ ලෝකෝත්තර සම්මාදිට්ඨියට කාරණා කීයකින් අනුග්‍රහ කරන්න ඕනද? ලෝකෝත්තර සම්මාදිට්ඨියට කාරණා පහකින් අනුග්‍රහ කරන්න ඕනේ. චතුරාර්ය සත්‍ය කියන එක මේ ලෝකේ බුදු කෙනෙක් පහළ වුණත් එකයි නැතත් එකයි ඒක මේ ලෝකේ හැමදාම තියෙනවා. අවබෝධ කරගන්න කෙනෙක් තමයි නැත්තේ. අන්න ඒක අවබෝධ කරගත්තු කෙනාට තමයි කියන්නේ සම්මා සම්බුදුරජාන් වහන්සේ කියලා. මේ ලෝකෙ මතක තියාගන්න ඕනේ ලෝකෙට පහළ වෙච්ච හැම ශාස්ත්‍රූරයක්ම කියලා දුන්නේ දුක විතරයි. අපේ බුදුහාමුදුරු විතරයි දුකට හේතුව කියලා දුන්නේ. ඒත් මදිවට බුදුහාමුදුරුවෝ දුක නැති කරන්නත් කියලා දුන්නා. ඒත් මදිවට දුකින් මිදෙන්නත් කියලා දුන්නා. ඒත් මදිවට දුකින් මිදෙන මාර්ගයක් කියලා දුන්නා. බලන්නකො ලෝකේ හැම ශාස්ත්‍රෝරයක්ම දුක විතරක් කියලා පැත්තකට වෙද්දී අපේ බුදුහාමුදුරුව අපිට දුකට හේතුවක් කියලා දුන්නානේ. එනිසා මේ ලෝකේ යමෙකුට දුක අවබෝධ කරගන්න පුළුවන් නම් ඒ පුජ්‍යලයට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. මේ ලෝකේ හැමදාම සැප තිබුණා නම් අපි දන්නේ දුක කියන්නේ මොකක්ද කියලා. මේ ලෝකේ හැමදාම සැප තිබුණා නම් අපි දන්නේ දුක කියන්නේ මොකක්ද කියලා. මේ දුකක් සැපත් මේ දෙකම තියෙන්න ඕනේ. ගංගාවක් වුණත් නිකන් ගලනකොට ඒ ගංගාවේ කිසි ලස්සනක් නැහැ. ගංගාවක ලස්සන තියෙන්නේ වංගු දාගෙන, ගල්පරවල හැපිලා, වලවල් පුරෝගෙන යනකොට තමයි ගංගාවක ලස්සන තියෙන්නේ. ඒ වගේ ජීවිත නැමැති ගංගාවේ හැල හැප්පිලි දුක්ඛම් කටළු කේති ප්‍රසංසා නින්දා අපහාස මේ ඔක්කොම තියෙන්න ඕනේ. එතකොට තමයි ජීවිතයක් ලස්සන වෙන්නේ. එතකොට යමක් තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. බුදුරජාන් වහන්සේ එදා සිද්ධාර්ථ කුමාර අවදීදී පැංගෙන්ඩියත් අරගෙන එළියට බැස්සේ ආයි ලොකු පුටුවක් හොයන්න නෙවෙයි. ආයි ලොකු ඊට වැඩිය ලොකු මාලිගාවක් හොයන්නත් නෙවෙයි. එදා ඒ කලකිරීම ඇති වුණේ එදා ඒ කලකිරීම ඇති වුණේ සදහටම කලකිරීමක් ඇටියට. දැන් අපිත් මේ ලෝකේ හිටිය ගමන් දමල ගහලා කලකිරලා අපි යනවනේ. නමුත් අපි දන්නවා අපි පැත්තකට කලකිරෙනකොට අපි තවත් පැත්තක් අල්ලනවා. ඒක අපේ ස්වභාවය. ඒක නියම කලකිරීම නෙවෙයි. අපි දන්නවා මෙතෙන්ට වැඩි අතන හොඳයි ඒකනේ දමල ගහලා යන්න හිටිය ගම. එතකොට අපි පැත්තකට කලකිරෙනකොට තවත් පැත්තක් අපි අල්ලනවා. ඒක නියම කලකිරීම නෙවෙයි. නියම කලකිරීම තමයි බුදුරජාන් වහන්සේ දා පැංකෙන්ඩියත් අරගෙන යසෝදරාවත් රාහුල කුමාරයාත් පැත්තක තියලා අමතක කරලා එදා එළියට බැස්සේ ඉතුරු පැත්තත් අතහරින්න. තවත් පැත්තක් අල්ලා ගන්න නෙවෙයි. එනිසා යන්නේ ගිය ගමන් මගේදී බුදුරජාන් වහන්සේ එදා පිටත් වුණු ගමනේදී දුක සැප කීර්ති ප්‍රශංසා මේ හැම දෙයක්ම බුදුහාමුදුර වින්දා. ඒ විඳලා ඒ විතරක් නෙවෙයි පින්නතුනේ ලෝතර බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණය කියන එක දේශනා කරනවා සමස්ත ලෝකවාසී මහජනතාවගේ බුදුගුණ දැනුමට වඩා බුදුගුණ දැනුමක් තියෙනවා එක සෝවාන් පුජ්‍යලයකට විතරක්. සෝවාන් පුජ්‍යලයන් 100කට තියෙන බුදුගුණ දැනුමට වැඩිය බුදුගුණ දැනුමක් තියෙනවා ඒක සකු르දාගාමි පුජ්‍යලයකට. සකු르දාගාමි පුජ්‍යලයන් 100කට තියෙන බුදුගුණ දැනුමට වඩා බුදුගුණ දැනුමක් තියෙනවා ඒක අනාගාමි පුජ්‍යලයකට. අනාගාමි පුජ්‍යලයන් 100කට තියෙන බුදුගුණ දැනුමට වඩා බුදුගුණ දැනුමක් තියෙනවා ඒක රහතන් වහන්සේ නමකට. රහතන් වහන්සේලාත් මේ ලෝකේ බොහොමයි. ඒ රහතන් වහන්සේලා අතරිනුත් බුදුරජාන් වහන්සේ පිළිබඳව වැඩිපුර දැනුමක් තියෙන්නේ ආනන්ද මහා කාශ්‍යප අනුරුද්ධ වැනි මහරහතන් වහන්සේලාට. ඒ ආනන්ද මහා කාශ්‍යප අනුරුද්ධ කියන මහරහතන් වහන්සේලාට තියෙන බුදුගුණ දැනුමට වඩා බුදුගුණ දැනුමක් තියෙනවා. සාරිපුත්ත මොග්ගල්ලාන කියන මහරහතන් වහන්සේලා දෙනමට. සරියුත් මොගලන් දෙනමගෙනුත් බුදුරජාණන් වහන්සේ පිළිබඳව වැඩිපුර දැනුමක් තියෙන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේට. සරියුත් මහරහතන් වහන්සේට තියෙන බුදුගුණ දැනුමට වඩා බුදුගුණ දැනුමක් තියෙනවා. පසේ බුදුරජාණන් වහන්සේ නමකට. පසේ බුදුවරු 100කට තියෙන බුදුගුණ දැනුමට වඩා බුදුගුණ දැනුමක් තියෙනවා. තවත් එක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට. ඒ අතින් බලනකොට අපි බුදුහාමුදුරුව පිළිබඳව දන්නේ බොහොම ටිකයි. අන්නේ තථාගතයන් වහන්සේ අවබෝධ කරගත්තු ධහම තුල මේ ලෝකේ කාටවත් පින්නතුනි අඩුයි කියලා එකතු කරන්න කොටසක්වත් වැඩි කියලා අයින් කරන්න කොටසක්වත් මේකේ නෑ. ලෝකෝත්තර සම්මාදිට්ඨිය නැතුව කවදාවත් මේ ගමන් මඟ අපි කාටවත් යන්න බෑ. එහෙනම් දැන් මේ අපි ඉගෙන ගන්නේ අනුග්‍රහිත සූත්‍රය අනුග්‍රහ කරන්න ඕනේ කාරණා පහකින් මොකේටද ලෝකෝත්තර සම්මාදිට්ඨියට. දැන් අපි ඉගෙන ගත්ත ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව තියෙන අවබෝධයටයි. බුදුහාමුදුරු දේශනා කරනවා ලෝකෝත්තර සම්මාදිට්ඨිය තියෙන කෙනා හේතුඵල ධහම පිළිබඳව නිතර විමසනවා. පංච උපාදානස්කන්ධය පිළිබඳව විමසනවා. ඒ වගේම චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව නිතරම විමසනවා. ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨිය තියෙන කෙනා. දැන් අපි බලන්න ඕනේ මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය පෝෂණය වෙන්න කරුණු පහකින් අනුග්‍රහ කරන්න ඕනේ කිව්වා. ඒ කරුණු පහ තමයි බුදුහාමුදුරු දේශනා කරනවා සීලානුග්‍රහිතාච හෝති. ලෝකෝත්තර සම්මාදිට්ඨියට සීලෙන් අනුග්‍රහ කරන්න ඕනේ. දෙක සුතානුග්ගහිතාච හෝති. ධර්ම ශ්‍රවණයෙන් අනුග්‍රහ කරන්න ඕනේ. තුන සාකච්ඡෝන සාකච්ඡානුග්ගහිතාච හෝති. ධර්ම සාකච්ඡා කළ අනුග්‍රහ කරන්න ඕනේ. හතර සමතානුග්ගහිතාච හෝති. සමතෙන් අනුග්‍රහ කරන්න ඕනේ. විදර්ශනානුග්ගහිතාච හෝති. විදර්ශනා ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්න ඕනේ. දැන් මේක තේරෙනවනේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය නිකන් ඇති වෙන්නේ මෙන්න මේ කාරණා පහෙන් අනුග්‍රහ ලැබුවොත් විතරයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය දිනු වෙන්නේ. මොකෙන්ද? සීලයෙන් බණ ඇසීමෙන් ධර්ම සාකච්ඡාවෙන් සමතයෙන් සහ විදර්ශනාවෙන් ඒ වුණාට දැන් මේ ලෝකේ සමහරු කියනවනේ බණහන්න ඕනේ නැහැ භාවනා කළාම ඇති කියලා. එතකොට එයාට සම් ලෝකෝත්තර සම්මාදිට්ඨිය තියෙනවද නැද්ද? නෑ. ඇයි? එයා එහෙකට පයින් ගහලා ඉස්සරහට යන්න හදන්නේ. ඒ වුණාට සමහරු කියනවනේ භාවනා කරන්න ඕනේ නෑ. බණ ඇහුවාම ඇති කියලා. එතකොට එයාටත් ලෝකෝත්තර සම්මාදිට්ඨිය නෑ. ඉතින් මතක තියාගන්න ඕනේ ලෝකෝත්තර සම්මාදිට්ඨියට මෙන්න මේ කියපු කරුණු පහෙන්ම අනුග්‍රහ දක්වන්න ඕනේ. එතකොට ලෝකෝත්තර සම්මාදිට්ඨිය ලැබුවාම ආනිසංස දෙකක් හම්බෙනවා. ඒ තමයි චේතෝ විමුක්ති පලාච හෝති චේතෝ විමුක්ති පලානිසංසාච හෝති. පඤ්ඤා විමුක්ති පලාච හෝති පඤ්ඤා විමුක්ති පලානිසංසාච හෝති. චේතෝ විමුක්තිය කියලා කියන්නේ මාර්ග ඵලයන්ට පත්වීම පිළිබඳව තියෙන අවබෝධය. ඊළඟට ප්‍රඥා විමුක්තිය කියලා කියන්නේ සෝවාන් සකු르දාගාමි අනාගාමි අරහත් කියන මාර්ග ඵලයන්ට පත්වීම පිළිබඳව තියෙන ඥාණයට ඒක වැටහෙනවනේ දැන් එතකොට ලෝකෝත්තර සම්මාදිට්ඨිය පිහිටන්න කාරණා පහකින් අනුග්‍රහ කරන්න ඕනේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ලැබුවාම ආනිසංස දෙකක් හම්බ වෙනවා ඒ තමයි චේතෝ විමුක්ති පලාච හෝති. චේතෝ විමුක්ති පලානි සංසාච හෝති. පඤ්ඤා විමුක්ති පලාච හෝති. පඤ්ඤා විමුක්ති ඒ කියන්නේ ඵල සමාධියයි ඵල ප්‍රඥාවයි. මේ දෙක හම්බෙනව ලෝකෝත්තර සම්මාදිට්ඨිය තිබුණොත්. දැන් අපි විස්තර වශයෙන් මේ පහ බලමු. මොනවද? සීලානුග්ගහිතාච හෝති, සුතානුග්ගහිතාච හෝති, ධර්ම සාකච්ඡානුග්ගහිතාච හෝති, සමතානුග්ගහිතාච හෝති විදර්ශනානුග්ගහිතාච හෝති ලෝකෝත්තර සම්මාදිට්ඨියට අනුග්‍රහ කරන්න ඕනි පළවෙනි කාරණාව තමයි මොකද්ද සීලෙන් අනුග්‍රහ කරන්න ඕනි බණ ඇසීමෙන් අනුග්‍රහ කරන්න ඕනි ධර්ම සාකච්ඡා කරලා අනුග්‍රහ කරන්න ඕනි සමතෙන් අනුග්‍රහ කරන්න ඕනි විදර්ශනාවෙන් අනුග්‍රහ කරන්න ඕනි සීලෙන් අනුග්‍රහ කරන්න කිව්වා එතකොට සීලේ නැතුව ලෝකෝත්තර සම්මාදිට්ඨිය පිළිටන්නේ නැහැ. බුදුහාඳුරු දේශනා කරනවා මේ ශාසනයේ ලැජ්ජාවත් බයත් මේ දෙක තියෙන තාක්කල් මේ ශාසනය විතරක් නෙමෙයි මේ ලෝකේ ලැජ්ජා බය දෙක තමයි ලෝකපාලක ධර්ම. ලැජ්ජ බය දෙක නැත්තම් මේ ලෝකේ නැන්ද අඳුනන්නේ නැහැ. අම්ම අඳුනන්නේත් නැහැ. මිනිස්සු දුව අඳුනන්නේත් නැහැ. ඒ නිසා ලැජ්ජ බය දෙක මේ ලෝකේ ලෝකපාලක ධර්මයක්. හැටියට බුදුහාඳුරු දේශනා කළා. ඒ කියන්නේ පවට ලැජ්ජාව තියෙන්න ඕනේ, බය තියෙන්න ඕනේ. මේ ටික තියෙනකොටයි මේ ලෝකේ පාලනය වෙන්නේ. දැන් මේ නීතියයි දහමයි මේ දෙක තියෙන තාක්කල් මිනිස්සු හොඳයි. ත්‍රිසං ලෝකේ මේ දෙක නැහැ. ත්‍රිසං ලෝකේ නීතියක් දහමක් නැහැ. නීතියක් දහමක් නැතුව ත්‍රිසං ලෝකේ ත්‍රිසං සත්තු හැදෙන්නේ. එතකොට අපිට මේ දෙක තියෙන තාක්කල් තමයි මිනිස්සු හොඳ වෙන්නේ. මේ දහමයි නීතියයි දෙක. එහෙම නැත්නම් අපි කොහේ කොතනින් අපි නවතීද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. බුදුහාඳුර දේශනා කරනවා පුංචි හෝ සීලයට බාධාවක් වෙනවනම් එතනින් අහක් වෙන්න ඕනේ. පිනතුට මතකදී බුදුරජාන් වහන්සේගේ කාලේ හිටිය පදුම කියලා හාමුදුරුව කෙනෙක්. පදුම හාමුදුරුවෝ දවසක් කැලෑවට ගියා භාවනා කරන්න. ඒ භාවනා කරන්න ගියපු වෙලාවේ පදුම හාමුදුරුවෝ භාවනා කරලා ඉවර වෙලා උන්වහන්සේ කැලේ ඇවිදින ඇවිදිනකොට දැක්ක කැලෑමද ලස්සන විලක් තිබුණා. පදුම හාමුදුරන්ට හිතුණා මේ විලට බහැලා වතුර ටිකක් නා ගන්න ඕනේ කියලා. විලට බැස්ස නාන්න. දෙලුම් මලුත් හොඳට පිපිලා. දැන් මලක් අතින් ඇල්ලුවේ මොකුත් නැහැ. කිමේහිට වතුරට බැස්සා, පපුව දක්වා වතුරට බැස්සා. එතකොට මූණ ළඟට මලක් ලං වුණා. දැන් ටික ටික වතුරට බහිනකොට මූණ ළඟට මලක් ලං වුණා. පදුමහාමුදුරුව මොකද කළේ? තව ඩිංගිත්තක් මූණ පාත් කළා මේ මල ඉම්බා. මේ විල බලා ගන්න හිටිය దేవතාවේ. దేవතාව එක පාරට පදුමහාමුදුරුවන්ට කිව්වා ඒ යේ සුවඳ හොරා කිව්වා. ඔව්. ඒ යේ සුවඳ හොරා කිව්වා. පදුහඳුර වටපිට බැලුව කවුරුත් නැහැ. මේක ලස්සන කතාවක්. ආපහු මූණ පාත් කළ මලින්බා දෙවිනි වතාවට. එතකොටත් දේවතාව කිව්වා ඒ ඒ සුවඳ හොරා කිව්වා. තුන්වෙනි වතාවටත් මලින්බා. ඒ ඒ සුවඳ හොරා කිව්වා. පදුමහඳුර බැලුව වෙන කවුරුවත් නෙවෙයි මේ දේවතාවෙක්නේ. මේ දේවතාවගෙන් පදුමහඳුර අහනවා දේවතාවෙනි ඇයි මට සුවඳ හොරා කියන්නේ? ස්වාමිනී ඔබ වහන්සේට සුවඳ හොරා නොකිය පුළුවන්ද කියලා ඇහුවා. ඔබ වහන්සේ කැලෑවට ආවේ මොකටද? භාවනා කරන්න. විලට බැස්සේ මොකටද? නාන්න. නාන්නාව නම් නාන වැඩේ කරගන්න මිසක මේ විලේ තියෙන මල් ලිඹින්න එපා කිව්වා. දැන් මේ దేవතාව තමයි විල බලාගන්නේ. ලස්සනට තැන් වල දෙවිරු කොහොමද තාසයිනේ. దేవතාව විල බලාගන්නේ. නෑවට කමක් නෑ කිව්වා. හැබැයි විලේ තියෙන මල් ලිඹින්න එපා කිව්වා. එතකොට පදමහඳුර අහනවා දැන් దేవතාවිනි මේ නුඹට පේන්නේ මං කරන එක විතරයි. දැන් අර විලේ එහා ගොඩ මිනිස්සු එහා ගොඩ මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු නානවා. දැන් මිනිස්සු නාලා ගියා. මං දැක්ක නාපු සමහර මිනිස්සු මඩ කළා ගියා. විල බොර කළා ගියා. සමහර මිනිස්සු පිපිච්චක් කැඩුවා. මල් පොහොට්ටුත් කැඩුවා. මිනිස්සු මල් කඩාගෙන ගියා. දැන් දෙවියන්ටත් ඒව පේන්නේ. ඒව පේන්නේ නැහැ. නුඹටත් මේ අපහසුව තියෙන්නේ මම්මල ඉඹම තමයි කිව්වා. එතකොට දේවතාවා කියනවා පදුමහඳුරුවනේ මිනිස්සු මොනම කළත් මට වැඩක් නැහැ කිව්වා. මිනිස්සු මල් කඩාගෙන ගියත් එකයි මට පොහොට්ටු ගැඩුවත් එකයි පිපිච්ච ගැඩුවත් එකයි මට වැඩක් නැහැ කිව්වා. මිනිස්සු කෝටියකට වැඩිය මට ඔබහන්සි වටිනවා කිව්වා. දැන් පදුමහඳුරු මල අතින් ඇල්ලුවෙත් නැහැ. විලේ තියෙද්දිම මේ නාන්න බහිනකොට යන්තම් මූණ පාත් කරලා මල මලින්බ විතරයි. ඒ ඩිංගිතර කියවනේ සෝඳවනා කියලා. ඊට පදමහාඳුරොත් මේක අතහැරියේ නෑ. දැන් මිනිස්සු ඒව කරනවා. අය අපි කළාම ওই විදිහට. ඊට පස්සේ අන්තිමට දේවතාව කියන පදමහාඳුරවනේ මං ආවේ ඔබ වහන්සේට උදව් කරන්න කිව්වා. ඔබ වහන්සේට තේරුම් ගන්න ඕන නම් මම ලස්සන උපමාවක් කියන්නම්. ලස්සන උපමා කරන దేవතාවා. මේ దేవතාව ආවේ පදුමහතුරන්ට අවිහිරයක් කරන්න නෙවෙයි උදව් කරන්න මේ ආවේ. ඒ කියන්නේ මලින්බෙක මලින්බෙක හොඳ නැහැ. దేవතාව කියන බොහොම ලස්සන උපමාවක්. පදුමහතුරුවනේ අම්මා කෙනෙක් දරුවෙකුට කිටි දෙනකොට ඒ කිරි දෙන්න කලින් ඒ අම්මා සුදු පාට වස්ත්‍රයක් එලා ගන්න උකුලට. එලාගෙන ඒක උඩ තියාගෙන තමයි දරුවට කිරි දෙන්නේ. ඒක හොඳ චාරිත්‍රයක්. එහෙම කිරි දෙනකොට අම්මගේ දෙතනෙන් බැරි වෙලා හරි එක කිරි බින්දුවක් මේ සුදු පාට වස්ත්‍රයට වැටෙනවා. පදුමහාමුදුරුවනේ කිරි සුදුයි. වස්ත්‍රයත් සුදුයි. මේ දෙක කොච්චර සුදු වුණත් කිරි බින්දුවක් හරි මේ සුදු පාට වස්ත්‍රයට වැටුනොත් පුංචි හරි පැල්ලමක් පැල්ලමක් හිටිනවා. ඒ වගේ තමයි පදුමහාමුදුරුවනේ ඔබ වහන්සේගේ සීලයත් හරිම පිරිසිදුයි කිව්වා. හරියට කොයි වගේද කිරි දෙන්න කලින් අම්මා උකුලටලා ගත්ත සුදු පාට වස්ත්‍රය වගේ. නමුත් ඒ අම්මා කිරි දෙනකොට දරුවට දෙතනින් බැරි වෙලා කිරි බින්දුවක් සුදු පාට වස්ත්‍රයට වැටුණා. දැන් ඒ සුදු පාට වස්ත්‍රේ පොන්චි පැල්ලමක් හිටලා කිව්වා. ඒ වගේ ඔබ වහන්සේගේ සීලේ නැමැති සුදු පාට වස්ත්‍රේ දැන් පුංචි <laughs> දැන් පුංචි පැල්ලමක් හිටලා කිව්වා. ඇයි ඒ? මොකක් නිසාද? මලින්ම නිසා. ඒ නිසා පදුමහාම්දුරුවනේ ඔබ වහන්සේලට අයිති නැහැ කව මලේ සුවඳවත් හොරකම් කරන්න එපා කිව්වා. කොච්චර ලස්සනයිද නේ? මලේ සුවඳවත් හොරකම් කරන්න එපා කිව්වා. මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් නැහැ. මිනිස්සු ලෝකේ මොනම කළත් ඒ කියන්නේ මට වැඩක් නැහැ කියලා. මිනිස්සු පොට්ටු ගඩුවත් එකයි පිපිච්ච ගඩුවත් එකයි මට වැඩක් නැහැ. මිනිස්සු කෝටියකට වැඩිය මට ඔබ වහන්සේ වටිනවා. ඇයි? ඒක භික්ෂුවකට පුළුවන් මිනිස්සු කෝටියක් වුණත් එක භික්ෂුවකට පුළුවන් මේ ලංකාවක් වුණත් හදන්න. එක භික්ෂුවකට පුළුවන්. ඒකනේ මිනිස්සු කරන දේ මට වැඩක් නෑ කියලා. ඒ කියන්නේ ඒ దేవතාවා වෙන මොහොකටවත් නෙවෙයි ආවේ මේ උදව් කරන්නයි ආවේ. ඉතින් බලන්නකෝ මේ පුංචි හෝ සීලයට බාධාවක් වෙනව නම් එතනින් අහක් වෙන්න කිව්වා. මම උදව් කරන්නයි ආවේ කිව්වා. හැදෙන්නම් ඔබ වහන්සේ හැදෙන්න නැත්තම් නිකන් ඉන්න කිව්වා. අන්තිම පදම හඳුර කල්පනා කළා. ඇත්තනේ නම් මම මේ මලයින් එකෙන් මගේ සීලයට පුංචි පැල්ලමක් හිටියන කිව්වා. උන්වහන්සේ පිළිහඳ හැදුණා ඉතින්. ඉතින් මේ මතක් කළේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය නිකන් පිළිටන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨියට අනුග්‍රහ කරන්න ඕනේ පළවෙනි කාරණාව තමයි මොකද්ද? සීලෙන් අනුග්‍රහ කරන්න ඕනේ. මේ පහෙන් සීලෙන් බණ ඇසීමෙන් ධර්ම සාකච්ඡාවෙන් සමාධියෙන් සහ විදර්ශනාවෙන් මේ පහෙන් එකක් හරි අහක් කළා කවුරු හරි එහාට යනවා නම් එයාට ලෝකෝත්තර සම්මාදිට්ඨිය නෑ. ඒක ඉගෙන ගන්න ඕන මතක තියාගන්න ඕනේ. ලෝකෙ යමෙක් කියනවා නම් බනහන්ට ඕනේ නෑ භවනා කළ යුතු කියලා ඒක හරියන්නේ නෑ. ලෝකෙ යමෙක් කියනවා නම් ධර්ම සාකච්ඡා කරන්න ඕනේ නෑ බණක් ඇහුවාම ඇති කියලා ඒ තුල ලෝකෝත්තර සම්මාදිට්ඨිය පිටන්නේ මේ පහෙන්ම අනුග්‍රහ කරන්න ඕනේ. ඉගෙන ගන්න ඕනේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ලැබුවාම ආනිසංස දෙකක් හම්බ වෙනවා. ඒ තමයි චේතෝ විමුක්තියයි ප්‍රඥා විමුක්තියයි. කෙටිම කියනම් ඵල සමාධියයි ඵල ප්‍රඥාවයි දෙක. ඒක පස්සේ විස්තර කරලා දෙන්නම්. ඊට පස්සේ කියනවා දෙවෙනි එක තමයි සුතානුග්‍රහිතාච හෝති. ලෝකෝත්තර සම්මාදිට්ඨියට අනුග්‍රහ කරන්න ඕනේ මොකෙන්ද? හොඳට සමන්ද ඒ කියන්නේ බණහන්න ඕනේ. බණහන්න නැතුව ලෝකෝත්තර සම්මාදිට්ඨිය පිහිටන්නේ නැහැ. සමහරුන්ට ඇහෙන කාලේ ගොඩක් බණ ඇහෙන කාලේ වැඩි අහන්න ඕන කමක් නැහැ. ඇහෙන්න තියෙනකොට හරියට ලං කළා වැඩි කල් අහන්න ඕන වෙනවා. හැබැයි එදාට එදාට ඇහෙන්නේ නැහනේ. එදාට ඇහෙන්නේ නැහැ. ඒ නිසා මේ ඇහෙන කාලේ හොඳට අහගන්න ඕනේ. ලෝකේ හැමදාම හැම දෙයක්ම එක විදිහට පවතින්නේ නැහැ. ඕ ඕක කොයි වෙලාවෙ අහගන්න බැරිද කියලා එම් කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒ අහන්න හම්බ වෙනකොට එදාට එදාට ඉතින් ඇහෙන්නේ නැහනේ. වැඩිපුර ඇහෙනකොට වැඩි අහන්න ඕන කමක් නැහැ. ඇහෙන්නේ නැති වෙනකොට හරියට ලං කළා. වැඩි කළා අහන්න ඕන. එදාට ඇහෙන්නේ නැතනකොට වැඩක් නැති වෙනවා. ඒ නිසා ඇහෙන කාලේ ධර්මයේ අහගන්න ඕනේ. මේ බණහනකේ බුදුහාඳුරු දේශනා කරනවා මේ ලෝකෙ මිනිස්සු පින්කම් කරන්නේ සැකයක් හිතේ තියාගෙන. ඒ සැකේ තමයි ගොඩක් මිනිස්සු ඇවිල්ලා කියන්නේ හාමුදුරුවනේ මේ මේ මොන පින්කම් කළත් කවුද දන්නේ මේ මරණකොට මතක් වේද නැද්ද කියලා. මරණකොට මතක් වුණත් එකයි මේවා නොවුණත් එකයි ඒ වෙලාවේ කරන පින්කම ශ්‍රද්ධාවෙන් සතුටින් පිළිවිලකට කරන්න ඕනේ. උඩින් පල්ලෙන්නේ නැතුව එහෙම කරන්න ඕනේ. මේ බණ කියන අපිට අපි අපවත් වෙනකොට එක බණ පදයක්වත් අපිටත් මතක් නොවෙන්න පුළුවන්. ලෝකෙට කොච්චර බණ කිව්වත්. ඒත් බණ කීප එක විපාකේ තියෙනවා. ඔයත්තෝ මේ බුද්ධිස් channel එක මරණකම් අහුවයි. මතක තියාගන්න මේ බුද්ධිස් channel එක අහපේක මනපදයක්වත් මතක් නොවි මැරෙන්න බැරි කමක් නැහැ. නමුත් බණ අහපේක විපාකේ විපාකේ තියෙනවා. කවදා සැකින් පින්කම් කරන මතක් වේද නැද්ද කවුද දන්නේ මතක් වේද කියලා. එහෙම කළ පින්කම කරන්න එපා. ඒ වෙලාව කරන දේ බොහොම බුදුහාඳුර දේශනා කරනවා මේ අංගුත්තර නිකාය සූත්‍රයේකදී ඒ සූත්‍රේ නම තමයි සෝතානුදත සූත්‍රය. සෝතානුදත සූත්‍රයේ බුදුහාමුදුරු පැහැදිලි කරනවා manuss ලෝකෙදී බණහන කෙනාට එක පැත්තකින් විතරක් නෙවෙයි හතර පැත්තකින් ආරක්ෂාව සැලසෙනවා. ඉගෙන ගන්න. මේ බණහන ඉදිරි වටිනාකම මේ කියන්නේ. මේ ලෝකේ සමහරු ඉන්නව මහන්නේ සුතා හොඳට බණහනවා. දතා ධාරණය කරගන්නවා. වචසා පරිචිතා නිතරම කතා කරනවා. මනසානුපෙක්කිත අහනබන නුවණින් මෙනෙහි කරනවා. අපි කියන්නේ යෝනිසෝ මනසිකාරය කියලා. යෝනිසෝ මනසිකාරය කියන්නේ ආපු දෙයක් ආපහු නුවණින් විමසනවා මෙනෙහි කරන්න ඕනේ. පොතක් උනත් කියලා පැත්තකින් තියලා ඒ පොතේ තියෙන දේ නැවත මෙනෙහි කරනවා ඒකත් යෝනිසෝ මනසිකාරය. දැන් මේ කොච්චර බණ ඇහුවත් ධාරණය කරගත්තත් මෙනෙහි කළත් අනේ මෙයාට මැරෙනකොට එක බණ පදයක්වත් මොකද වෙන්නේ? මතක නැති වෙනවා. හැබැයි ඉන්නකම් බණක් අහුවත් ලියනවා. ආයෙ ගිහිල්ලා බලනවා. ස්වාමින් වහන්සේලාට කොල්ල ආපහු මේක අහනවා. ඒ කොච්චර කළත් එයාට මරනකොට බණ මතක් වෙන්නේ නැහැ බුදුහාඳුරු දේශනා කරනවා මෙයා මරණයටපත් වෙන්නේ සමහරෝ 80න් සිහිමුලා වෙලා මරණයටපත් වෙනවා. 80න් සිහිමුලා වෙලා මරණයටපත් වෙලා මෙයා ගිහිලා උපදින්නේ කොහෙද? අන්නතර දේවනිකායක. අන්නතර දේවනිකායවල කියන්නේ පින්නතුනේ වස්සවනාක දෙවියෝ ඉන්නේ. ඒ කියන්නේ ඒ දෙවියන් සතුට වෙන්නේ මොකෙන්ද? වහිනකොට. ඔව්. පැස්ටෙන් සතුට වෙන දෙවියන්ට කියන වස්සවනාක දෙවියෝ කියලා. ඊට පස්සේ සීතල සුලං හමනකොට ඒකෙන් සතුට සතුට වෙන දෙවියන්ට කියන සීත බලහාක දෙවියෝ කියලා. ඒ දෙව කොටාසයන්. ඊට පස්සේ රස්ණයෙන් ඌෂ්ණයෙන් සතුට වෙන දෙවියන්ට කියන උන්න බලහාක දෙවියෝ කියලා. සුලං සතුට වෙන දෙවියන්ට කියන වාත බලහාක දෙවියෝ කියලා. මේ තමයි අන්නතර දේවනිකායවල. මෙහි උපදින්නේ කවුද? මනුස්ස ලෝකේ බනහපු එහෙත් ජීවිතයේ අවසාන කාලේ එක බනපදයක්වත් මතක් නොවිච්ච අය මම ඉගෙන ගන්න. අපිටත් එහෙම වෙන්න පුළුවන්. මේ කොච්චර බනහුවත් මරනකොට එක බනපදයක්වත් මතක් නොවේ වැරෙන්න බැරෙන්න බැරි කමක් නැහැ. එතකොට උපදින්නේ එක්ක සේත වලාග දෙවියෙක් හරි වස්ස වලාග දෙවියෙක් උපදිනවා. දැන් එතකොට කොහොමද රැකවරණය සැලසෙන්නේ? දැන් දෙයනේ ඉන්නකම් මනුස්ස ලෝකේ කලේ බනහපු එකනේ. ඉන්න කම කළේ මනහපේක. එකම අඩුවයි උනේ මරණකොට මන මතක් කරගෙන මැරෙන්න බැරි වුණා. හැබැයි දැන් ඉන්නේ අන්නතර දේවනිකායක. වස්සවලාක දිවේක සීතවලාක දිවේක කරේ. රැකවරණය සැලසෙන්නේ කොහොමද බුදුහාමුදුරුවෝ දේශනා කරන මහණෙනි. මේ දෙවියන්ට ටික කලක් යනකොට ටික දවසක් යනකොට ඒ දෙවියන්ටම ධර්මයේ අවබෝධ වෙනවා. එතනින්ම ධර්මය අවබෝධ කරගෙන එතනින්ම සුගතිගාමී තත්වයටපත් වෙනවා. ඕක තමයි manuss ලෝකේ බණහන එකේ තියෙන පළවෙනි ආරක්ෂාව. දෙක. ඉගෙන ගන්න දෙවිනියත් හොඳට බණහනවා. ධාරණය කරගන්නවා. නිතර බණ කතා කරනවා. නෝනින් බණ මෙනේ ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරය තියෙනවා. හැබැයි මරණකොට එක බණ පදයක්වත් මතක නැහැ. අසීයෙන් සිහි මුලා වෙලා මරණයටපත් වෙනවා. දැන් කොහෙද ගිහිල්ලා උපදින්නේ? අන්නතර දේවනිකායක. ඒ කියන්නේ වස්සවලාක දෙවියෙක් හරි මේ ආදී වශයෙන් උපදිනවා. දැන් දෙවිනියට කොහොමද ආරක්ෂාව සැලසෙන්නේ? බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි රහතන් වහන්සේලා දිවි ලෝකෙට වැඩම කළ බණ කියනවා. ඒ බණ කියනකොට අන්නතර දේවනිකා දෙවියන්ට ඒ බණ ඇහෙනවා. ඇහෙනකොට ඒ දෙවියන් කල්පනා කරනවා කතා කරනවා අනේ මේ රහතන් වහන්සේ දේශනා කරන මේ සූත්‍රය මම මනස ලෝකෙදී මම මනස ලෝකෙදී අහලා තියෙනවනේ. මට මේ සූත්‍රයේ පුරුදුයි. මට මේක යමුත්තක් නැහැ. මම මේක කලින් මනස ලෝකෙදී අහලා තියෙනවා කියලා වැටහෙනකොට ඉක්මනටම ධර්මයේ අවබෝධ වෙලා එතනින්ම සුගතිගාමී තත්ත්වයටපත් වෙනවා. හැබැයි මොනව කරන්නත් මනස ලෝකෙදී හොඳට බනහන්න ඕනේ. ඕ. නැත්තම් ලැබෙන්නේ නැහැ. දැන් ඒ අහපු දැන් මුගලන් මහරහතන් වහන්සේ දිවි ලෝකෙට වැඩම කළ දෙවියන්ට කොච්චර බණ කිව්වද? දෙවියන්ට ගොඩක් බණ කිව්ව මොගලන් මහරහතන් දිව්‍ය ලෝකයට වැඩම කළා. එතකොට ඒ බණ ඇහුවේ අහන්න අන්නතර දෙවෙනි එකයි දෙවරුත් ආවා. එතකොට දෙවියන් කල්පනා කළා අනේ මොගලන් මහරහතන් වහන්සේ දේශනා කරන මේ සූත්‍රය අපි මනුස්ස ලෝකෙදී ඇහුවා අහලා තියෙනවා. ওই දෙවෙනි ආරක්ෂාව. තුන තුන්වෙනියත් සුත හොඳට බණ අහනවා. ධාරණය කරගන්නවා නිතර බණ කතා කරනවා. නෝනින් බණ මෙනෙහි කරනවා. හැබැයි මැරෙනකොට එක බණ පදයක්වත් මතක් වෙන්නේ නැහැ. මෙයත් ඉතින් 80න් සීමුලා වෙලා මරණයටපත් වෙනවා. හැබැයි ගිහිල්ලා උපදින්නේ අන්නතර දේවනිකායක. තුන්වෙනියට කොහොමද ආරක්ෂාව සැලසෙන්නේ? පින්නතුනි පොහොය ලං වෙනකොට දිව්‍ය ලෝකේ දෙවිවරු අපි අහලා තියෙනවනේ සුධර්මා කියන දිව්‍ය සභාවට රැස් වෙනවා. රැස් වෙලා තථාගතයන් වහන්සේගේ ධර්මයේ දෙවියන් දෙවියන් සාකච්ඡා කරනවා. එහි මූලිකයා සක්දේව රජුරෝ මැද සක්දේව රජුරෝ හතර පැත්තේ හතරවරන් දෙවිවරු. ළඟින්ම වාඩි වෙලා ඉන්නේ පංචසික. පංචසික කියන්නේ විදිවි ලෝකෙන දක්ෂම වීණාවාදකයා. පංචසික. පංච කියන්නේ පහට. සික කියන්නේ මුදුනට. ඔහු ඒ පංචසික මේ ගාන්ධර්වේ. මේ මෙයා කොයි වෙලාවෙත් එකම කොණ්ඩේ කොණ්ඩ පහක් කරලා බැඳලා දින් බැඳන් ඉන්නේ. ඒ නිසා පංචසික කියලා කියන්නේ. සික කියන්නේ මුදුනටනේ. කියන්නේ කොණ්ඩ හතරයි හතර මැද්ද එකයි ඒක පහයි. ඉතින් දැන් දෙවියන් දෙවියන් දිවි ලෝක ධර්ම සාකච්ඡා කරනකොට මේ ධර්ම සාකච්ඡාව වෙනවා අන්නතර දෙවිනිකය දෙවියන්ට. ඒ දෙවියන් කල්පනා කරනවා නේ මේ දෙවියන් සාකච්ඡා කරන මේ ධර්ම සාකච්ඡාව මම මනුස්ස ලෝකෙදී අහලා තියෙනමනේ. මට පුරුදු ධර්ම සාකච්ඡාවක් නෙමෙයි කරන්නේ මට මේක යමුත්තක් නැහැ නේ කියලා වැටහෙනකොට ඉක්මනටම ධර්මයේ අවබෝධ කර. බුදුහාම මේකට බොහොම ලස්සන උපමාවක් කියනවා. මහන්නේ මේ කැලෑවේ අතරමං වෙච්ච මිනිස්සෙක් ඉන්නවා. මේ මිනිස්සයාට ඈතින් ඇහෙනවා සක් පිඹින හඬක්. හග්ගඩියක් පිඹින හඬක් ඇහෙනවා. දැන් හග්ගඩි හඬ කලින් අහලා නැත්නම් කැලෑවේ අතරමං වෙච්ච මිනිස්සයා මේකට බය වෙනවද නැද්ද? බය වෙනවා. ඒ කලින් කලින් අහලා නැහනේ. ආන් මේ වගේ තමයි කිව්වා කලින් ධර්ම සාකච්ඡා කළ නැත්නම් අන්නතර දේවනිකායේ ඉන්න දෙවිවරු දෙවරුන්ට දෙවියන් දෙවියන් කරන ධර්ම සාකච්ඡාව තේරෙන්නේ නැහැ. වැටහෙන්නේ නැහැ. ඇයි ඒක අමුත්තක්නේ? ඒ වගේ තමයි කැලෑවේ අතරමං වෙච්ච මිනිස්සයාට හග්ගෙඩි හඬ පුරුදු නැත්නම් හග්ගෙඩි හඬට බය වෙනවා. හැබැයි හග්ගෙඩි හඬ කලින් අහලා තියෙනවන ะ අහලා තිබුණනම් බය වෙන්නේ නැහැ. අතරමං වෙච්ච මිනිස්සයා තවත් සතුටු වෙනවා. මේ ළඟ මිනිහෙක් මිනිහෙක් පුළුටක් තියෙනවාමයි මට ආරක්ෂාවක් සැලසෙනවා කියලා සතුටු වෙනවා. ඒ වගේ තමයි ධර්ම සාකච්ඡා කලින් අහලා තියෙනවා නම් දෙවියන් දෙවියන් දිවි ලෝකේ ධර්ම සාකච්ඡා කරනකොට ඒ කමුත්තක් වෙන්නේ නෑ. අයි කලින් අහලා තියෙනවනේ. ඔන්න තුන්වෙනි ආරක්ෂාව. ඊළඟට අන්තිම එක හතර. හතරවෙනිය සුතා හොඳට බණ අහනවා. ධාරණය කරගන්නවා, නිතර බණ කතා කරනවා, නුවණින් බණ මෙනෙහි කරනවා. හැබැයි මරණකොට මරින්නේ සිහිමුලා වෙලා. ඒ කියන්නේ බණපදයක්වත් මතක් වෙන්නේ නැතුව. මේ අන්තිම එක නම් කියන්නේ හතරවෙනියත් අර විදියටම අන්‍යතර දේවනිකාක උපදිනවා. එයාට කොහොමද ආරක්ෂාව සැලසෙන්නේ? බුදුහාඳුරු දේශනා කරන මහණෙනි මේ තමන් එක්ක මනුස්ස ලෝකෙදි එකට පින් කරගත්තු අය. දිව්‍ය ලෝකෙත් ඒ ලෝකෙත් හම්බ වෙනවා. දැන් මේකට පින්කම් කළා වගේ දිව්‍ය ලෝකෙත් එකට හම්බෙන්න පුළුවන්. ඒ හම්බුණාට පස්සේ කතා කරනවා යාළුවට මතකද මනුස්ස ලෝකෙ ඉන්න කාලේ අපි දන් දුන්නා. ඔයාට මතකද මනස ලෝකේ ඉන්න කාලේ අපි සිල් ගත්තා. බණ ඇහුවා. භාවනා කළා. ආන්නේ විදියට මනස ලෝකෙදී කරගත්තු පින්කම් දිව්‍ය ලෝකෙදී මතක් කරගන්නවා. මතක් කරගෙන එතනින්ම ධර්මය අවබෝධ කරගෙන එතනින්ම සුගතිගාමී තත්ත්වයට පත් වෙනවා. කොච්චර ලස්සනයිද නේ? දැන් බලන්නකො සමහර අම්මලා සමහර අම්මලා ඒ තුන් දෙනා සිල් ගන්න ගියොත් එකටමයි යන්නේ. ඕ ධර්මශාලාවේ වාඩි වුණත් බණහර ඕ එකටමයි වාඩි වෙන්නේ. ඕ ඉන්දියාවේ ගියත් එකටමයි. වන්දනා ගමන් ගියත් එකටමයි. වරදක් නෙමෙයි. අන්න ඒ විදිහට එකට පින්කම් කළා වගේම තුන් වතාවකදී මරුණට මොකද? දිවි ලෝක يعني මේ ගිහිල්ලා බලනකොට ඉන්නේ එකටමයි. ආන්න එතකොට කතා කරනවා මතකද මනුස්ස ලෝකෙ ඉන්න කාලේ අපි දන් දුන්නා. සිල් ගත්තා, බණ ඇහුවා, භාවනා කළා. ඒ විදිහට පරණ පින්කම් මතක් කරගෙන ඉක්මනටම ධර්මය අවබෝධ කරගෙන එතනින්ම සුගතිගාමී තත්වයට බවටපත් වෙනවා. මේකට බුදුහාර බොහොම ලස්සන උපමාවක් කියනවා. මේ අන්තිමේකට. මහණෙනි මේ ඉස්කෝලේ ගියපු පුංචි කාලේ යාළුවෝ ඉන්නේ. ඒ යාළුවෝ සෑහෙන කාලයකට පස්සේ සමහරුන්ට හම්බ වෙනවා. ඒ හම්බුනාම හරි හරි සතුටක් තියෙන. එතකොට ඉස්කෝලේ ගිහලා ගහගත්තුවා ඒ කාලේ වෙනගත්තුවා රණ්ඩු වෙච්චා ඔය එක එක දේවල් කරපුවා කතා කරනකොට හරි සතුටුයි. ඒ වගේ තමයි කිව්වා manuස්ස ලෝකෙදී එකට පින් කරගත්තු අය දිවි ලෝකෙත් එකටම හම්බුණා කියන්නේ ඉස්කෝලේ ගියපු පුංචි කාලේ ආලෝ සෑහෙන කාලයකට පස්සේ හම්බුණා වගේ ලොකෝ සතුටක් තියෙනවා කිව්වා. මේ තමයි manuss ලෝකෙදී බණහන එකේ තියෙන රැකවරණ හතර. දැන් මතකයිනේ? ඒ නිසා දැන් අපි ඉගෙන ගන්න මේ අනුග්‍රහිත සූත්‍රය. අනුග්‍රහිත කියලා කියන්නේ අනුග්‍රහ කරනවා. මොකේද මේ අනුග්‍රහ කරන්නේ? ලෝකෝත්තර සම්මා දිට්ඨියට. ලෝකෝත්තර සම්මා දිට්ඨිය දැන් අපි ඉගෙන ගත්තා නිකන් පිළිටන්නේ නැහැ. ලෝකෝත්තර සම්මා දිට්ඨියට කාරණා පහකින් අනුග්‍රහ කරන්න ඕනේ. කාරණා පහකින් පෝෂණය කරන්න ඕනේ. මොනවද ඒ කාරණා පහ? සීලෙන් අනුග්‍රහ කරන්න ඕනේ. අපි ඒක ඉගෙන ගත්තා. ඊළඟට සුතානුග්‍රහිතා. සුත කියන්නේ ධර්මත් ශ්‍රවණය කිරීමෙන් අනුග්‍රහ කරන්න ඕනේ. ඊළඟ තමයි සාකච්ඡා සාකච්ඡානුග්‍රහිතා ධර්ම සාකච්ඡා කර අනුග්‍රහ කරන්න ඕනේ. සමතානුග්‍රහිතා චෝති සමාධියෙන් අනුග්‍රහ කරන්න ඕනේ. විපස්සනානුග්‍රහිතා චෝති විදර්ශනා නුවණින් අනුග්‍රහ කරන්න ඕනේ. මේ පහෙන් අනුග්‍රහ කළොත් විතරයි මොකද්ද පිහිටන්නේ? ලෝකෝත්තර ලෝකෝත්තර සම්මාදිට්ඨිය. එතකොට ඒකට හරි පයින් ගහලා ඉස්සරහට ගියොත් එයාට ලෝකෝත්තර සම්මාදිට්ඨිය නෑ. එයා මුලින් කිව්වේ දැන් බණහන්ට ඕනේ නෑ භාවනා කලන් ඇති කිව්වොත් එයාට ලෝකෝත්තර සම්මාදිට්ඨිය නෑ. එතකොට <clears throat> බුදුරජාන් වහන්සේ මේ පහ හොඳට තේරුම් ගන්න පින්නතුනේ අපිට බොහොම ලස්සන උපමාවක් කියනවා. බුදුහාඳුර මතක් කරනවා මිනිස්සෙකුට අඹ ඇටයක් හම්බ වෙනවා. මේක හොඳට තේරුම් ගන්න. මිනිස්සෙකුට අඹ ඇටයක් හම්බ වෙනවා. මේ අඹ ඇටේ හම්බුනාම මේ මිනිස්සයා ඉස්සෙල්ලම කරන්නේ අඹ ඇටේ හිටවන්න පැල කරන්න සුදුසු බිමක් හොයන්න ඕනේ. මේ අඹ ඇටේ පෝෂණය වෙන්න නම් දෙවෙනි එක තමයි ජලයෙන් තෙත් කරන්න ඕනේ. ඒ කියන්නේ වතුර දාන්න ඕනේ. තුන්වෙනි එක තමයි මුල් වල රෝග බැඳෙනවනේ. අවපැලේ හිටු ඇට හිටුවට පස්සේ ඒ මුළුන රෝග ඉවත් කරන්න ඕනේ. තුන්වෙනි එක තමයි පණුවන් ගෙන් ඔව් පණුවන්ගෙන් මේක ආරක්ෂා කරගන්න ඕනේ. පස්වෙනි එක තමයි මකුළු දැල් ඉවත් කරන්න ඕනේ. ඒ කියන්නේ ගහක් වනසන විනාශ කරන මකුළු දැල් තියෙනවා. ඒ මකුළු දැල් ඉවත් කරන්න ඕනේ. මෙන්න මේ කාරණා පහෙන් අනුග්‍රහ ලැබුවොත් විතරයි ඈ මොකද්ද ගහපැල වෙන්නේ දැන් වැටෙනවද පළවෙනි සුදුසු බිමක් හොයන්න කිව්වා ජලයෙන් තෙත් කරන්න කිව්වා ඊට පස්සේ මුල් පිරිසිදු කරගන්න පිරිසිදු කරන්න ඕනේ පණුවන්ගෙන් බේර ගන්න ඕනේ මකුළු දැල් අයින් කරන්න ඕනේ දැන් එතකොට සම්මා ලෝකෝත්තර සම්මාදිට්ඨිය පෝෂණය වෙන්න කාරණා පහකින් අනුග්‍රහ කරන්න ඕන වගේ හොඳ අඹ පැලයක් හදාගන්න නම් හොඳ අඹ ගහක් හදාගන්න නම් මෙන්න මේ කාරණා පහ සම්පූර්ණ වෙන්න ඕනේ. දැන් අපි ඒක ඉගෙන ගන්න ඕනේ. එතකොට මේ දේශනාව ඇත්තට තේරුම් ගන්න පුළුවන්. දැන් පළවෙනි එක තමයි කිව්වේ සුදුසු බිමක් හොයන්න ඕන කිව්වා. මේ අඹ ඇටේ පැල කරන්න සුදුසු බිමක් හොයන්න ඕනේ. ඒ සුදුසු බිම මොකද්ද? මුල්ම එක කිව්වේ මොකද්ද? සීලානුග්‍රහිතාච හෝති සීලෙන් අනුග්‍රහ කරන්න ඕනේ. මොකද්ද සුදුසු බිම? සුදුසු බිම තමයි සීලේ නැමැති සුදුසු සුදුසු බිම හොයන්න ඕනේ. ඒක තේරුණානේ? ඔව්. ඊට පස්සේ දෙවෙනි එක කිව්වා නිතර නිතර මේ අඹ ඇටේ ජලයෙන් තෙත් කරන්න ඕනේ. ඒ ජලයෙන් තෙත් කරන්න කිව්වේ මොකේදද? මොකද්ද කිව්වේ? නෑ දෙවෙනි එක නිතර නිතර හොඳට බනහන්න ඕනේ. ජලයෙන් තෙත් කරනවා කියන්නේ නිතර නිතර හොඳට හොඳට බනහන්න ඕනේ. නිතර නිතර ජලයෙන් තෙත් කරනකොට අඹ පැලේ අඹ ඇටේ හොඳට පැලවෙනවා. ඒ වගේ නිතර නිතර බනහනකොට මොකද දිනු වෙන්නේ? ලෝකෝත්තර සම්මාදිට්ඨිය. දැන් සුදුසු භූමිය මොකද්ද? අන්න හරි ඔක්කොටම කලින් ලස්සන සුදුසු බිමක් හොයන්න ඕනේ. සීලේ නැමැති බිම ලස්සනට හදා ගන්න ඕනේ. සීලේ නැමැති බිම හදන්න නැතුව කවදාවත් ඉස්සරහට යන්න බෑ. ඉගෙන ගන්න ඕනේ මේ ශාසනේ සීලය නිසා ප්‍රඥාව පිරිසිදු වෙනවා. ප්‍රඥාව නිසා සීලය පිරිසිදු වෙනවා. අත් දෙක හොදනකොට දකුණු අතේ කුණු වම් අතින් හොදන්න පුළුවන්. වම් අතේ කුණු දකුණු අතෙන් හොදන්න පුළුවන්. තේරුණානේ ඒක? සීල නිසා ප්‍රඥාව ප්‍රසිද්ධ වෙනවා ප්‍රඥාව නිසා සීලය ප්‍රසිද්ධ වෙනවා. මේ කිව්වේ සීලය හොඳ නැහැ කියන එක නෙවෙයි මේ කිව්වේ මේක වැටුණානේ කකුල් දෙක හොදනකොට දකුණු කකුල උකුණු වම් කකුල හොදන්න පුළුවන් වම් කකුල උකුණු දකුණු කකුල හොදන්න පුළුවන් සීල නිසා ප්‍රඥාවත් ප්‍රඥාව නිසා සීලයත් පිරිසිදු වෙනවා හැමදාම සිල් ගන්න නැති වුණාට එයාට තියෙන මොකද්ද? ප්‍රඥාවක් තියෙනවා. එයා ඊතුරු දුර්වලකම් ටික නැති කරගන්නේ මොකෙන්ද? ප්‍රඥාවෙන් නැති කරගන්නවා. සමහරුන්ට රාගය තියෙනවා, ක්‍රෝධය තියෙනවා, මානෙය තියෙනවා, උඩුංකම තියෙනවා. ඒව සාංශාරික දෝෂනේ. මේ සාංශාරික දෝෂ එයා නැති කරන්නේ මොකෙන්ද? ප්‍රඥාවෙන් නැති කරගන්නවා. ඒ ප්‍රඥාවෙන් ඒව නැති කරනකොට සීලයේ බේටම පේනවා. එතකොට සීලයෙන් නිසා ප්‍රඥාවත් ප්‍රඥාව නිසා සීලත් පිරිසිදු වෙනවා. ඊළඟට බුදුහාඳුරු දේශනා කළා මේ මේ මුල්වල රෝග තියෙනවා ඒ රෝග ඉවත් කරන්න ඕන කිව්වා. අඹ ඇටේ හිටුවට පස්සේ. ඒකෙන් මොකද්ද කිව්වේ? මුල්වල රෝග ඉවත් කරන්න කිව්වේ නිතර නිතර ධර්ම ධර්ම සාකච්ඡා කරන්න ඕනේ. දැන් මේ මුල්වල රෝග බැඳුනොත් මේ පැලේ හොඳට පැලවෙන්නේ නැහැ. ඒ වගේ බුදුහාඳුරු දේශනා කරනවා මේ මිත්‍යා දෘෂ්ටික නැමැති මතවාද. ඒ කියන්නේ ධර්මයේ පිළිබඳව යම් යම් ගැටලු තියෙනවා නම් ඒ ඔක්කොම නැති කරගන්න පුළුවන් මොකෙන්ද? අන්න හරියට හරි. සාකච්ඡා මාර්ගය. ඒ කියන්නේ හොඳට ධර්ම සාකච්ඡා කරන්න ඕනේ. ඊළඟට කාලය ළමදි නිසා මේ කියන්නේ ඊළඟට හතරවෙනි කාරණාව තමයි බුදුහාර කිව්වේ පණුවන්ගෙන් මේ අඹ ඇටේ බේර ගන්න ඕනේ. පණුවන්ගෙන් මේ අඹයටේ බේර ගන්න කිව්වේ මොකද්ද? පණුවන්ගෙන් බේර ගන්නම කිව්වේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණ ධර්මයන් නැමැති පණුවන්ගෙන් බේර ගන්න ඕනේ. ඒ කියන්නේ සමාධිය. ඔව්. සමාධිය දිනු වෙනකොට දැන් පංච නීවරණ ධර්මයන් යටපත් වෙනකොට මොකද දිනු වෙන්නේ? සමාධිය දියුණු වෙනවා. ඇයි යාට කාමච්ඡන්දය නැහැ, ව්‍යාපාදේ නැහැ, තීන මිද්දේ නැහැ, උද්ධච්ච කුකුච විච්චකච්ච මොකක්වත් නැහැ. එතකොට සමාධිය දියුණු වෙනවා. ඊට පස්සේ අන්තිම එක තමයි කිව්වේ මකුළු දැල් අයින් කරන්න ඕනේ. මකුළු දැල් තියෙනකොට තැන් තැන් වල හැමතැනම පැටලෙනවා. ඒ වගේ තමයි මේ බුදුහාඳුර කිව්වේ විදර්ශනා ප්‍රඥා, විදර්ශනා ඥානය. ඒ කියන්නේ අවිද්‍යාව තියෙනකොට යන යන හැමතැනම පැටලෙනවා. මකුළු දැල් තියෙනකොට පැටලෙනවා. ඒක දැනගන්න ඕනේ ඒ අඹ ඇටේ විනාශ කරන මකුළු දැල් වරින් වර හටගන්නවනේ. අඹ ගස්වල අනේ මකුළු දැල් අයින් කරන්න ඕනේ. මකුළු දැල් අයින් කරේ නැත්නම් හොඳ අඹ ගහක් හදාගන්න බෑ. ඒ කියන්නේ අවිද්‍යාව අහක්කලේ නැත්නම් ලෝකෝත්තර සම්මාදිට්ඨිය ලැබෙන්නේ නැහැ. ඒ හදා ඉගෙන ගන්න අපි ඉගෙන ගත්තේ අනුග්‍රහිත සූත්‍රය ලෝකෝත්තර සම්මාදිට්ඨියට කාරණා පහකින් අනුග්‍රහ කරන්න ඕනේ සීලයෙන් බණ ඇසීමෙන් ධර්ම සාකච්ඡාවෙන් සමතෙන් සහ විදර්ශනාවේ මේ ටික දැනට ඉගෙන ගන්න කාල වේලාව අවසන් නිසා මෙතෙන් දේශනාව හමාර කරනවා අද මේ අනුග්‍රහිත සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත්තා වූ සියලුම කුසල් බෙලෙන් පින්වත් හැමදෙනාටම උතුම් අමාමහ නිවන් සුවත් සැලසේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා සාදු සාදු සාදු සදහවත්නි පුරාපෑයක් ඔබ අප වෙනුවෙන් යොතුම් වූ දේශනාව පවත්වා වදාළ ගොතටුව චන්දන විහාරයේ විහාරාධිපති මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය ශාස්ත්‍රවේදී පඬිත පූජ්‍යපාද හිඟුරේ පඤ්ඤාසේකර පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවායි අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. Thank you.